බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්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 චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු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 සද්ධර්ම ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මේ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාට යහපත සිදු කරවමින් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කළා. එයින් අත්පත් කරගන්න සද්ධර්ම දානමය කුසලයක් සද්ධර්ම ශ්‍රවණානි සංසයක් කියන මේ මහා කුසල් සංසාර සාගරයෙන් එතර යන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ රාජවර්ගයේ සඳහන් වෙන මහා අඟුලිමාල සූත්‍ර දේශනාවෙන් කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අඟුලිමාල සූත්‍රය බොහොම දිගයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උද්දීපනය කරගන්න පුළුවන්. වටිනා ධර්ම කාරණා රැසක් අන්තර්ගත වෙච්ච සූත්‍ර දේශනාවක් තමයි මේ අඟුලිමාල සූත්‍ර දේශනාව. මේ අඟුලිමාල සූත්‍රයෙන් සාකච්ඡා කරන පළවෙනි කොටස ඒ සඳහා තමයි මේ පින්වත් පිරිස දායකත්වයේ ධර්මයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අඟුලිමාල සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ රාජ වර්ගය කියන කොටසට. එනතන මේ අඟුලිමාල කියන නම මේ ලොකු කුඩා හැම කෙනෙක්ටම හොඳට අහලා පුරුදු නමක්. නමුත් අපි නොදන්නා බොහෝ කරුණු මේ අඟුලිමාල කියන චරිතය වටේ ගොඩනැගිලා තියෙනවා සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කොසල් රජුරුවන්ගේ රාජ්‍යය මේ කොසල් රජුරුවන්ගේ රාජ්‍යයේ මේ අඟුලිමාල කියලා දරුණු හොරෙක් ඇති වුණා. ඊටාම භයානක හොරෙක්. ඒ නිසා සඳහන් කරනවා ලුද්ධෝ ලෝහිත පාණී නිතරම ලේ තැවරුණ අත් ඇතුවයි ඉන්නේ. උපන් සත්වයන් පිළිබඳව මහත් අකරුණික භාවයට පත්වෙච්ච ඊටාම භයානක මිනිමරුවෙක් අඟුලිමාල කියලා කියන්නේ. ගම්ද නොගම් කරන ලදී. ගමක් නොගම් කරනවා කියලා කියන්නේ ගමක් කියලා කියන්නේ මිනිස්සු ජීවත් වෙන නිසා. මිනිස්සු ජීවත් වෙන්නේ නැති විශාල ප්‍රදේශයක් නම් ඒක හිස් වූ ශූන්‍ය වූ භූමියක්. ඒකට කවදාවත් ගම කියලා කියන්නේ නැහැ. මිනිස්සු ඉන්න නිසායි ගම කියලා කියන්නේ. ගම්ද නොගම් කරන ලදී. මේ මහා භයානක හොරා නිසා ගම්වල මිනිස්සු ගම අතහැරලා යනවා. ඒ නිසා ගම නොගම වුණා. නියම් ගම් නොනියම් ගම් කරන ලදී. ගම් 7-8 10ක් එකතු වෙලා හැදිච්ච 20ක් 30ක් එකතු වෙලා හැදිච්ච විශාල ගමකට කියනවා නියම් ගම කියලා. නියම් ගමේ මිනිස්සු නියම් ගම අතහැරලා යනවා. රට නොරට කරන ලදී. ගම් පාළු වෙනවා නියම් ගම් පාළු වෙනවා නෙමෙයි රටවල් පාළු කරනවා. මේක පුද්ගලයෙක්. එතකොට මහා දරුණු පුද්ගලයෙක් කියන සඳහන් කරාට ඒ වචනේ අර්ථයට වඩා බොහෝම භයානකයි. රටක් විනාශ කරලා දාන්න පුළුවන් එක පුද්ගලයෙක්. ඒ නිසා ගම්ද නොගම් කරන ලදී, නියම් ගම් නොනියම් ගම් කරන ලදී, රට නොරට කරන ලදී. ඒ තරම්ම භයානක මිනිමරුවෙක් තමයි කොසල් රජුගේ රාජ්‍යයේ මේ කාලේ පහළ වෙලා ඉන්නේ. මේ මිනිමරුවා නිසා මිනිසුන්ගේ ජීවිතවලට තියෙන පුදුමාකාර කරදරයක්. ආන් ඒ නිසා හැමෝම මෙයාට බයයි මේ ගම රටවල් අතහැරලා යනවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලන වෙලාව. මේ දවසකට දෙපාරක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උදේට එකපාරයි, හවසට එකපාරයි. මේ මහා කරුණා සමාපත්තියේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අප්‍රමාණ වූ කරුණාවෙන් ලෝක ධාතුව දිහා බලන වෙලාව. මගෙන් කාටද අද දවසේ පිහිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ මේ කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලන වෙලාවට මේ ජීවිතයෙන්ම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අවශ්‍ය වෙන අය බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙනවා. එහෙම අය දැක්කහම සසරින් එතර වෙනවා නම් ඒ පුද්ගලයා හොයාගෙන දින ගණනක් නමුත් සතපුම් සිය දහස් ගණනක් නමුත් තනියම පාගමනින් වඩින්න තරම් බුදුරජාණන් වහන්සේ කාරුණිකයි. ආන් එහෙම කෙනෙක් මේ අඟුලිමාල. අඟුලිමාලට මේ ජීවිතේම සසරින් එතර යන්න පින් තියෙනවා. මේ වෙලාවේ නිමරුවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කළා මා යන්න ඕනේ අඟුලිමාල හොයන්න. සමහර වෙලාවට මා මුණ නොගැසුනොත් මේ ජීවිතෙන් සසරින් එතර යන්න පින් තියෙන මේ පුජ්‍යලයා තවත් බුද්ධාන්තර ගණනාවකට නිරයට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මා මොහු සොයා යා යුතුයි කියලා තීරණය කරලා බුදුරජාණන් වහන්සේ එළි වෙනකන් විවේකීව වැඩ ඉඳලා පිඬුසිඟා වඩින්න සුදුසු වෙලාව වෙනකොට පාත්‍රාසියුරු අරගෙන සවැත් නුවර පිඬ පාතේ වැඩියා. පිඬ පාතේ වැඩලා දාන එකතු කරගෙන විවේක ස්ථානයක ඉඳලා බුදුරජාණන් වහන්සේ දන් වළඳුවා. දන් වළඳලා පිණ්ඩපාතේ පවාරණය කළා. මොකද මේ පිණ්ඩපාතේ පවාරණය කරනවා කියලා කියන්නේ? පාත්‍රය සෝදලා පිරිසිදු කරලා පාත්‍රය පිහලා තවිකේ දාලා වහනවා. පිණ්ඩපාතේ පවාරණය කළා. අද දවසේ අය කවදාවත් දානි වළඳන්නේ නැහැ. අද දවසේ කොයි වෙලාවෙවත් අය දානි වළඳන්නේ නැහැ. අය වළඳනවා නම් හෙට. අදට දන් වළඳීම සමාප්තයි. ඒකයි මේ පින්නපාතේ පවාරණය කරනවා කියලා කියන්නේ. පින්නපාතේ පවාරණය කරලා පාත්‍රා සිවුරු අරගෙන බුදුරජාණන් වහන්සේ පිටත් වෙනවා අඟුලිමාල ඉන්න පැත්තට. අඟුලිමාල ඉන්න පැත්තට යන පාර ටික ටික ටික ටික මේ කාලේ වෙනකොට වල් වැදිමින් තියෙන පාරක් වෙනවා. ඇයි මේ පාරේ කවුරුවත් යන්නේ නැහැ. මිනිස්සු බයයි මේ පාරේ යන්න. මේ පාරේ ගියපු කෙනෙක් ආපහු ආවේ. ආපහු ආවේ නෑ අඟුලිමාල ඉන්න කැලෑව හරහා තමයි මේ පාර වැටිලා තියෙන්නේ. මේ ගමන තනියමයි වඩින්නේ. ආනන්ද ස්වාමින් වහන්සේවත් මේ ගමනට එකතු කරන්නේ එහෙම බුදුරජාණන් වහන්සේ තනියම පෞද්ගලිකව වැඩපු ගමන් තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේවත් කැඳවන්නේ නැහැ එවන් ගමන් වලට. තනියම ගිහිල්ලා කළ යුතු කාර්යයන් සඳහා තමයි එහෙම වඩින්නේ. මේ වඩින්න සූදානම් වෙනකොට මාර්ගයට අවතීර්ණ වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ 이르දියක් දැක්වුවා කියලා සඳහන් කරනවා. මොකද මේ 이르දිය? අන් ඒ නිසා තමයි මේ වෙන අයෙක් කියන්නේ නැත්තේ. මේ 이르දිය තමයි තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බව කිසි කෙනෙකුට අඳුරගන්න බැරි වෙන්න ඕනේ. දැන් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේවත් මේ ගමනට සම්බන්ධ කරගෙන හිටියොත් බුදුරජාණන් වහන්සේ අඳුරන්න බැරි වුණාට මිනිස්සු ආනන්ද හාමුදුරුව අඳුර ගන්නවා. එතකොට කල්පනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නැතුව නම් එහෙම නිතරම ගමන් එහෙම එහෙ වැඩි නෑ. මොකද නිතර උපස්ථානීයට ළඟ ඉන්න ඕනේනේ. වැඩියෙත් වැඩියෙන්ම වඩින්න භාග්‍යතුන් වහන්සේත් එක්ක. ආන් එහෙම අඳුරාගෙන හරි මිනිස්සු මේ කවුද කියලා කල්පනා කරන නිසා එවන් ගමන් තනීමම තමයි වෙන්නේ. දැන් තමන් වහන්සේ අඳුරන්න බැරි වෙන ඊරුදියක් දක්වලා තියෙනවා. එතකොට නිරන්තරයෙන් විහිදෙන බුදුරැස් වලට මොනවා වෙන්නේ නැද්ද? සඳහන් කරනවා රැස් විහිදෙනවා. නමුත් ඒ රැස් වලට එළියට යන්න දෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ බුදුරැස් සිවුර ඇතුලේ හංගගත්තා කියලා සඳහන් කරනවා. මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දැක්කා වුණාට සාමාන්‍ය තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කා වගේ පේනවා මිසක් මේ තිලෝගුරු අමාමයන්යන් වහන්සේ කියන කාරණාව කාටවත් පේන්නේ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවතීර්ණ වුණා අඟුලිමාල ඉන්න පැත්තට යන මාර්ගයට. දැන් මේ පාර දෙපස මිනිස්සු ඉන්නවා. ගවය බලා ගන්න අය වෙන්න ඇති. කුඹුරු කොටන අය වෙන්න ඇති. මේ මිනිස්සු දකිනවා මේ පාර දිග ශ්‍රමණෙක් යනවා. අනේ මිනිස්සු දුවගෙන එනවා පාරට. දුවගෙන ඇවිල්ලා දන ගහලා වඳිනවා ඉස්සරහින් ඉඳලා. වැඳලා කියනවා ස්වාමීනි ඔය පාරේ නම් යන්න එපා. ඔය පාර තියෙන්නේ අහවල් කැලෑව මැද්දෙන්. ඔය කැලෑවේ තමයි අර අඟුලිමාල කියන දරුණු මිනිමරුවයි. අනේ යන්න එපා ස්වාමීනි යන්න එපා කිය කියා වඳිනවා. මිනිස්සු නොයෙක් දේවල් කිය කියා ඇවටිලි කරනවා. මිනිස්සු කියනවා ස්වාමීනි තනියම යන්න එපා. ඔබ වහන්සේට තනියම ගිහිල්ලා ඔය හොරාගෙන් බේරෙන්න බෑ ඔබ වහන්සේට. ස්වාමීනි මේ පාරේ 10 දෙනා 10 දෙනා ගියා. ආවේ නැහැ කවුරුවා. 20 දෙනා 20 දෙනා ගියා ස්වාමීනි. 30 දෙනා 40 දෙනා 50 දෙනා 60 දෙනා එකතු වෙලා ගියා. ආවේ නැහැ කවුරුවත් ආපහු. එහු අය ආපහු නාවකොට ඔබ වහන්සේ තනියම කොහෙ වඩිනවද? මිනිස්සු මේ විදිහට මොනවා කීවත් සඳහන් කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ ඇහෙන්නේ නැහැ වාගේ වඩිනවා කියලා. හරියට නිකන් බීරි කෙනෙක් වගේ. ඇහෙන්නේ නැහැ වගේ වඩිනවා. මිනිස්සු කම්පාවටපත් වෙලා මිනිස්සු දුකටපත් වෙලා කඳුළු පෙරාගෙන මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ශ්‍රමණයාගේ ජීවිතේ අපිට කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ අඟුලිමාලගෙන් මරුන් කාඩි එහෙම බලාගෙන ඉන්නවා කියන දේ හරියට නෑනේ ශ්‍රමණයා වඩිනවා ඉතින් මේ කාරණාව පිළිබඳව අට කතාවේ මොනවද පැහැදිලි කරලා තියෙන්නේ අටුවාවේ කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් ටිකක් සාකච්ඡා කරමු කොසල් රජුවන්ගේ එක බ්‍රාහ්මණයෙක් හිටියා පුරোহিত බමුණෙක් බග්ග කියලා මේ බග්ග බ්‍රාහ්මණයාට එතුමාගේ ස්වාමි දේනිය හිටියා මන්තානි. මේ බග්ග බ්‍රාහ්මණයටයි මන්තානි බැමිණිටයි දාව එක දවසක උදේ වරුවක දරුවෙක් උපන්නා. මේ දරුවා ඉපදිච්ච වෙලාවේ මේ නගරයේ සියලුම ආයුධ දිලිසුණා කියලා සඳහන් කරනවා. රාජමාලිගාවේ තිබිච්ච ආයුධත් දිලිසුණා. ආයුධ දිලිසිච්ච නිසා පූජිත බ්‍රාහ්මණයා නැකත් හදන කෙනා මෙයා බැලුවා නැකත මගේ දරුවා ඉපදිච්ච වෙලාව. ආයුධ දිලිසුණා. මොකද්ද මෙයා ඉපදිච්ච නැකත නැකත හදලා බලහම මෙයාට දැනගන්න ලැබුණා මෙයා ඉපදිලා තියෙන්නේ හොරු ඉපදෙන නැකතින් ඒ නිසා සඳහන් කරනවා චෞර නක්කත්තේන් උපන්නා කියලා හොරු ඉපදෙන නැකතින් තමයි පුතා ඉපදිලා තියෙන්නේ ඒකෙන් එතකොට කියවෙන්නේ අනාගතයේ මෙයා ලොකු වෙලා කවදා හරි දරුණු හොරෙක් බවට පත් වෙනවා ඒක නිසා තමයි ආයුධ දිලිසුනේ හැබැයි ආයුධ දිලිසුනා මිසක් ආයුධ වලින් කාටවත් කිසිම කරදරයක් උනේ නැහැ ආන් ඒ නිසා පුතාට නම තිබ්බා අහිංසක කියලා. ආයුධ දිලිසුණා කාටවත් කරදර වුණේ නැහැ. ඒ නිසා අහිංසක කියලා නමක් තිබ්බා. පහවදා උදේ බ්‍රාහ්මණතුමා කල්පනා කළා රජ මාලිගාවට යන්න ඕනේ. මේ කාරණාව ගිහිල්ලා අහන්න ඕනේ. මාලිගාවේ ආයුධ දිලිසිච්ච බව බ්‍රාහ්මණතුමා හොඳටම දන්නවා. රජුගේ මොන වගේ තීරණයක ඉන්නවද? මගේ පුතා හොරෙක් වෙන්නේ. පුතා අනාගතේ මං කොහොම ආරක්ෂා කරගන්නද? මේ බොහෝ ප්‍රශ්න හිතේ තියාගෙන බ්‍රාහ්මණතුමා රජමාලිගාවට ගියා. රජුර මුණ ගැහිලා ඇහුවා මහරජය ඊයේ ඔබ වහන්සේ බොහෝම සුවෙන් සැතපෙන්න ඇති නේද කියලා. මොන සැතපෙල්ලක්ද පුරোহিত? ඊයේ මේ මාලිගාවේ තිබිච්ච සියලුම ආයුධ දිලිසුණා. මේ සිරියහංගබඩාවේ තිබිච්ච සියලු ආයුධ දිලිසුණා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා කවදාවත් වෙලා නැහැ. මේක මට කරදරයක්ද? මේක මගේ රටවැසියන්ට කරදරයක්ද? මටත් රාජ්‍යයට ඇති වෙන මහ උවදුරක්ද? මොකක් නිසා මේක වෙන්නේ ඇද්ද? මම කොහෙ නිදාගන්නද? මම ඊයේ රාත්‍රී පුරාම මේක දැකපු මොහොතේ ඉඳලා මේ ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාවේ බ්‍රාහ්මණතුමා සඳහන් කළා ඕන්නේ ස්වාමීන් වහන්සේ ගැන ඉච්චර කල්පනා කරන්න. ඒකෙන් ඔබතුමාට ලොකු කරදරයක් වෙන එකක් වෙන එකක් නෑ. පූජිත මොකද එහෙම වෙන්න හේතුව? ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහරජය ඊයේ උදේ අපේ ගෙදර පුතෙක් උපන්නා. ඒ පුතා ඉපදිච්ච වෙලාවේ තමයි මේ ආයුධ දිලිසුනේ. මේ නගරයේ තවත් දරුවෝ ඕන තරම් උපදිනවා. ඒ කවදාවත් ආයුධ දිලිසුනේ නෑ රජමාලිගාවේ දරුවෝ උපදිනවා. ඒත් මේ වගේ වෙනසක් උනේ මේ වගේ වෙනසක් උනේ නෑ. පූජිත මේ වෙනසට හේතුව මොකද්ද? ස්වාමීනි මගේ පුතා ඉපදුනේ හොරු ඉපදෙන නැකතින්. චෞරණක් අත්තේ. අනාගතයේ මගේ පුතා හොරෙක් වෙනවා. මම මේ ඔබතුමාට එක්ක කතා කරලා අහලා යන්න ආවේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකම් ඉන්නවා කියන මහා කරදර වැඩක්. දැම්මම මේ දරුවා මරලා දාන්නද එහෙම නැත්නම් ඔහි හිටපු ආවිද? ඒ වෙලාවේ රජුරු ඇහුවා පොරොහිත මෙයා ලොකු වෙනකොට තනියම හැසිරෙන හොරෙක් වෙනවද? පිරිස් එකතු කරගෙන කණ්ඩායම් ගහිලා කැරලි ගහන හොරෙක් බවට පත් වෙනවද? ඒ වෙලාවේ බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා නෑ ස්වාමීනි පිරිස් එකතු කර කර කැරලි ගහන හොරෙක් බවට නම් පත් වෙන්නේ නැහැ. මෙයා අනාගතයේ හොරෙක් වෙනවා. හැබැයි තනියම හැසිරෙන හොරෙක්. වෙන කවුරුවත් එක්ක හැසිරෙන්නේ නැහැ. තනියමයි හැසිරෙන්නේ. එහෙනම් ඔන්න ඔහි හිටපුවා. එක හොරෙක් මේ රාජ්‍යයේ ඉඳලා මොනව කරන්නද පුරোহিතේ? උදාහරණයක් හැටියට මහා සාගරයෙන් වතුර බිඳුවක් ගත්තා කියලා සාගරයට කිසි පාඩුවක් කිසි පාඩුවක් නැහැ. මේ කාර්සිකෝසල කියන ජනපද දෙක අතිවිශාලයි. කෝටි ගණන් ජනගහනය ජීවත් වෙනවා. එවන් ජනයා වෙසෙන මේ මහරාජියේ එක හොරෙක් ඉඳලා මොනව කරන්නද? තවත් උදාහරණයක් සඳහන් කරනවා. අක්කර ගානක් පැහිලා තියෙන කුඹුරියායකින් එක වී කරලක් ගත්තා කියලා කුඹුරට පාඩුද? කුඹුරු හිමියට පාඩුද? මේ මහරාජියේ එක හොරෙක් ඉඳලා මොනව කරන්නද බ්‍රාහ්මණ? ඔන්න හිටපුවා. මරන්න ඕනේ. දැන් රජුගෙන් අවසර හම්බුණා පුතා හදමු කියලා. පුතා ක්‍රමානුකූලව ටික ටික බොහෝම බොහෝම හොඳට ලොකු මහත් වුණා නිරෝගීව. ශිල්ප උගන්වන වයසට එනකන් ආවා. තක්සලාවට බාර දුන්න බ්‍රාහ්මණ තුනා තමන්ගේ පුතාට ශිල්ප උගන්වන්නේ. හැබැයි සංසාරේ මහා පුණ්‍යවන්තයි. අප්‍රමාණ පුණ්‍යවන්තයි. කොච්චර කාලයක් පිනෙන්ම පිරිච්ච ජීවිතයක්ද මේක? මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා තියෙන කෙනෙක් මේ. ඒ නිසාම පුණ්‍යවන්තයි ඒ පුණ්‍යවන්ත බව සීමා කරලා සඳහන් කරන්න බැරි තරම්. පුදුමාකාර දැනුමක් පුදුමාකාර ඥානයක්. ශිල්ප ඉගෙන ගන්න තක්ෂිලාවට බාර කළා විතරයි. තක්ෂිලාවේ ඉන්න අනිකුත් දහස් ගණන් සියලුම ශිෂ්‍යයන් යටපත් වෙලා ආචාර්යවරයාගේ හිත දිනාගන්න මේ ශිෂ්‍යයාට පුළුවන් වුණා. ආචාර්යවරයන් නිතරම කතා කරන්නේ මෙයා ගැන. ආචාර්යවරයන් නිතරම කියන්නේ මේ ශිෂ්‍යයාගේ ಗುಣ පිළිබඳව. හැම දෙයකටම ආමන්ත්‍රණය කළොත් මේ ශිෂ්‍යයාට මොහු ඉගෙන ගන්නත් ඉතාම දක්ෂයි. මොහු හරිම කීකරුයි. ගුරු ගෙදර කරන්න තියෙන තමන්ට කරන්න තියෙන කල යුතු සියලුම වැඩ ඉතාමත්ම හොඳින් නිමා කරනවා. කවදාවත් ඇඟිල්ලෙන් ඇනලා මෙන්න මේක වැරදි මෙහෙම කරන්න ඕනේ කියලා කියන්න දෙයක් නම් ඒ ජීවිතේ ඒ ජීවිතේ නැති නිසා සියලු දෙනාගේම ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න නිසා ගුරුවරයාට අනිශිෂ්‍යව අරමුණු වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. සාමාන්‍ය පුතග්ජන මිනිස්සු ඒ නිසා අන් ශිෂ්‍යයෝ ළඟ මේ ශිෂ්‍යයා පිළිබඳව ක්‍රමක්‍රමයෙන් අකමැත්තක් සහ වෛරී චේතනාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔවුන් කතා කළා අපි කොහොම හරි මේ ආචාර්යවරයාත් මේ ශිෂ්‍යයාත් අතර තියෙන මේ බැඳීම බිඳලා දාන්න කොහොමද ඒක කරන්නේ ඒක කරන එක ලොකු ප්‍රශ්නයක් මොකද මෙයා ගැන ගිහිල්ලා වැරදි චෝදනා ඉදිරිපත් කරන්න මෙයා ගාව වැරදි නෑ ඒ නිසා කරන්න පැමිණිල්ලක් නෑ මෙයාට විරුද්ධව මොහු අදක්ෂයි කියන්නත් බෑ හරි දක්ෂයි. මොහු අකීකරුයි කියන්නත් බෑ ඊටාම කීකරුයි. මොහු අන් අයට කරදර කරනවා කියලා කියන්නත් බෑ හැමෝටම කාරුණිකයි හැමෝටම ගරු කරනවා. ඒ නිසා හැම පැත්තෙම පේන්න තියෙන්නේ අහිංසක සතු අපමණ ගුණ ස්වභාවය තමයි හැම පැත්තෙම පේන්නේ. ඒ නිසා මොහුට විරුද්ධව කුමන චෝදනාවක් කරමුද? අන්තිමට මේගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කළා. මේ කොයි දේ තිබුණත් කොච්චර හොඳ වුණත් මේ ලෝකේ ජීවත් වෙන මිනිහෙකුට දුර්වල තැනක් තියෙනවා. ඒ දුර්වල තැන තමයි වැඩියෙන්ම වැඩියෙන්ම තමන්ගේ බිරිඳ. ඒ නිසා අපි ආචාර්යවරයාට ගිහිල්ලා කියමු අහිංසකත් ආචාර්යවරයාගේ තරුණ ගුරු දේවියත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මේගොල්ලෝ දන්නවා එහෙම කීවට ආචාර්යවරයා පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා යෝජනා කරගත්තා අපි කට්ටියම එකපාර ගිහිල්ලා මේක කියලා හරියන්නේ නැහැ. එකපාරම අපට පන්නගත්තොත් එහෙම ආයෙ ගිහිල්ලා චෝදනා කරන්න ඉඩක් නැහැනේ. ඒ නිසා මේ කට්ටිය කොටස් කොටස් බෙදුනා. 7-8 10 දෙනා 7-8 10 දෙනා කණ්ඩායම් හැදුනා. සාකච්ඡා කළා අද අපි ගිහිල්ලා චෝදනාව ඉදිරිපත් කරනවා. හැබැයි අපිට බැනලා පන්නනවා. ඊට පස්සේ තව කණ්ඩායමක් යමු. එහෙම කණ්ඩායම් හැදුනා. පළවෙනි කණ්ඩායම ගිහිල්ලා චෝදනාව ඉදිරිපත් කළා. බැනලා එලවගත්ත කීවා වගේම මගේ පුතාට විරුද්ධව මොකවත් කියන්න දෙන්න එපා කියලා. දෙවෙනි කණ්ඩායමත් ගියා දවස් දෙක තුනකට පස්සේ ඒ ඇයටත් බැනලා පන්න ගත්තා. තුන්වෙනි කණ්ඩායමකුත් ගියා ආයෙත් දවස් දෙක තුනකට පස්සේ. ඒ කණ්ඩායමටත් බැනලා පන්න ගත්තා. හතරවෙනි කණ්ඩායම, පස්වෙනි කණ්ඩායම, හයවෙනි කණ්ඩායම එහෙම එහෙම ගිහිල්ලා මේ කාරණාව ඉදිරිපත් කරනකොට ගුරුවරයා කල්පනා කරන්න පටන් ගත්තා. මේ එක එක්කෙනා එක එක්කෙනා දවස් දෙකෙන් තුනෙන් දෙකෙන් තුනෙන් මේගොල්ලෝ කණ්ඩායම් හැටියට ඇවිල්ලා මේ කරන චෝදනාව පිළිබඳව මම ටිකක් විමසිලිමත් විය යුතුයි. ඒත් එක්කම අහිංසක පිළිබඳව ඇති වුණේ පුදුම පිළිකුලක්. පුදුම අකමැත්තක් පුදුම දේශසහගත ස්වභාවයක් ඇති වුණා. ඒ දේශය නිසා කල්පනා කළා මම මරණවා හිංසක කියලා. මරණවා කියලා තීරණය කරලා කල්පනා කළා නෑ මම මැරුවොත් ඒක ලොකු ලොකු පාඩුවක් වෙනවා. මොකද එතකොට රට පුරාම ප්‍රචාරයක් යනවා දිසාපාමොක් ආචාර්යවරයා තමන් ළඟ ඉගෙන ගන්න දක්ෂ ශිෂ්‍යෝ මරනවා කියලා. ඊට පස්සේ ආයේ මේ ගුරු ගෙදරට ශිෂ්‍යෝ එන්නේ නැතුව යනවා. මේ ගුරු ගෙදරට ශිෂ්‍යෝ ආවේ නැත්නම් ගුරුවරයාට ලැබෙන්න තියෙන ආදායම නැතුව යනවා. මොකද හැම ශිෂ්‍යයෙක්ම කහවණු දහසක් විතර උපන්රුව දීලා තමයි ඉගෙන ගන්න. දැන් මෙහෙම වෙච්චාම ළමයි එන්නේ නැත්නම් ධනෙ හම්බෙන්නේ නැතුව යනවනේ. ඒ නිසා මා විසින් මරණ එක අපරාධයක්. ඒක මා විසින් මට කරගන්න අපරාධයක්. ඒ නිසා උපායශීලීව අනුන් ලවා මොහු මැරවිය යුතුයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා තමයි අහිංසකට ආමන්ත්‍රණය කරලා අහිංසකට කිව්වා ඔබට ශිල්ප උගන්වලා ඉවරයි. ඔබ අදම අදම මාලිගාවෙන් පිට වෙන්න ඕනේ. අහිංසකට මේක ලොකු ප්‍රශ්නයක්. මේ තරම් ආදරෙන් හිටපු මගේ ආචාර්යවරයා හිටි ගමන් මට යන්න කියලා කියනවා. මට ශිල්ප උගන්වලා ඉවර බව කලින් දැනුවක් කළෙත් නෑ. හිටි ගමන් කියන උගන්වලා ඉවරයි කියලා. මට යන්න කියනවා. දක්ෂතම ශිෂ්‍යයාට ආචාර්යවරයෙක්ගෙන් හම්බෙන කිසිම ගුරු පණුරක් කිසිම සන්තෝෂමක් මට හම්බ වෙන්නේ නැති බවයි. එහෙම යන්න කියලා ඔයාලට කියන ගුරු පඬුරු දීලා යන්න ඕනේ කියලා. මොකද්ද ගුරු පඬුර? මිනිස්සු 1000ක් මරලා මේ ගුරු පඬුරෝප්පු කරන්නේ. මිනිස්සු 1000ක් මරලා. ඒතර ගුරුවරයා මොකද්ද කල්පනා කරලා තියෙන්නේ? මිනිස්සු 1000ක් මරන්න හම්බෙන්නේ නැහැ මෙයාට. ඒක මිනිහෙක් දෙන්නෙක් පිටිපස්සෙන් කඩුවක් උස්සගෙන දුවනකොට මිනිස්සු එකතු වෙලා ගහලා මෙයා මරනවා. අරමුණ ඒ වැඩේ කරවන්නයි. නමුත් ඉල්ලන්නේ මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුරක්. අහිංසකයේ වෙලාවි කියනවා අනේ ස්වාමීනි. ඒ වැඩේ නම් කරන්න බෑ. මිනිහෙක් මරන්න තියා මැස්සෙක් මදුරුවෙක්වත් මරාගන්න බැරි මම අහිංසක කියලා කුලයක ඉපදිච්ච කෙනෙක්. මට මිනිස්සු මරන්න බෑ ස්වාමීනි. එහෙම කියහම ගුරුවරයා කියනවා එහෙනම් ඔබට ශිල්ප පිහිටන්නේත් නෑ. ගුරු පඬුර ඔප්පු කරන්න බැරි නම් ඒ ගුරු පඬුර දෙන්න බැරි නම් ඔබට ශිල්ප පිහිටන්නේත් නෑ කියලා කිව්වා. එතකොට මෙතනින් කියනවා මේ අතීත ශිෂ්‍යයා ගුරුවරයාට කොයිතරම් කීකරුද කියලා. ගුරුවරයාට මෙච්චර කීකරු නම් මව්පියන්ට කොච්චර කීකරු වෙනවද? ගුරුවරයා කිව්වොත් මිනි මරන්න කියලා මිනි මරන්නත් ලෑස්තියි. ඒ තියෙන කීකරුකම හින්දා ශිල්ප පිළිටන්නේ නැහැ කියලා කීවට පස්සේ එහෙනම් ආචාර්යතුමනි මට මිනිස්සු මරන්න අවශ්‍ය උපකරණ දෙන්න. කඩුවක් දුන්නා, ඊතල ආදි දේවල් ඉල්ලගත්තා. ඉල්ලගෙන වනාන්තරගත වුණා. වනාන්තරගත වෙලා අකමැති මිනිස්සු මරන්න. නමුත් ආචාර්යවරයාට තියෙන ගෞරවය නිසා නොමර බෑ ගුරුකමර දෙන්න ඕනේ. දැන් හැංගිලා ඉඳලා මේ පාරේ යන මිනිස්සු මරනවා. මිනිස්සු 1000ක් මරන්නත් තිබේ. සමහර දවස්වලට මිනිස්සු 10 15 මරනවා. මරලා මතක තියාගන්නවා. සඳහන් කරනවා කවදාවත් ගණන් අමතක වෙන චරිතයක් නෙමෙයි කියලා. ඒ තරම්ම පුණ්‍යවන්තයි. ඒ වුණාට මේ කාලේ ගණන් අමතක වෙනවා. ඇයි මේ කාලේ ගණන් අමතක වෙන්නේ? මේ කාලේ ගණන් අමතක වෙන්නේ පව් කෙරෙනවා වැඩි. පව් කරනවා වැඩි හින්දා ගණන් මතක නැහැ. මිනිස්සු 10ක් 15ක් මරලා හෙටත් මිනිස්සු මරනවා. නැත්නම් ඊයේ 10ක් 15ක් මැරුවා. අදත් 10 දෙනෙක් විතර මැරුවා. දැන් ඊයේ මැරුවේ 10 දෙනාද 15 දෙනාද කියලා හරියටම විශ්වාස නැහැ. දැන් අද ගණනත් එක්ක එකතු කරන්න ඉපෙයි. ඉතින්සකයි හැමදාම. හැමදාම ඊයේ මරාපු ගාන අමතකයි. හරියටම නිශ්චිත නැහැ. ඉතින් මේ වැඩේ කරන්න බැරි නිසා මතක තියාගන්න ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා මෙයා තීරණය කළා. එදා ඉඳලා මරණ මරණ මිනිහගේ ඇඟිල්ල කැපුවා. ඇඟිලි කපාගෙන ගිහිල්ලා ගස් බෙනේක හරි ගල් බෙනේක හරි හංගනවා. ඊයේ කපාපු මිනිස්සුන්ගේ ඇඟිලි ටික ගල් බෙනේ හංගලා තියෙනවා. අද මරාපු මිනිස්සුන්ගේ ඇඟිලි ටික අරගෙන ඒ ගල් බෙනේ ගාවට යනවා. අර ඇඟිලි ටිකක් පෙර ගණන් කරලා මේ ටිකත් එතනම තියන්න. ගිහිල්ලා බලහමනේ ඊයේ තියාපු ඇඟිලි ටික නෑ. ඒවට මොනව වෙලාද? සත්තු කාලා. මේ හංගලා තිබ්බ තැනට ඇවිල්ලා සත්තු කාලා එලි ටික. දැන් තීරණය කළා එහෙනම් ඒ වැඩේ හරියන්නේ නැහැ. ගස් බෙනවල තිබ්බත්, ගල් බෙනවල තිබ්බත් පහෝදා වෙනකොට ඒ ඇඟිලි ටික නැහැ. ඊට පස්සේ තමයි තීරණය කළේ මේ ඇඟිලි ටික වැලක ගැට ගහලා මාලයක් හැටියට බෙල්ල දාගන්න. එතකොට කාටවත් කන්න බෑනේ. මෙන්න මේක දැක්කට පස්සේ තමයි මිනිස්සු විසින් ඇඟිලි මාලයක් දරන්නා කියලා නම හැදුවා. අඟුලිමාල කියලා නම ඇති වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. කොයි වාගේ කෙනෙක්ද එතකොට අඟුලිමාල? අඟුලිමාල පුදුම පුණ්‍යවන්තයි. කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ඒ මහා පුරුෂයන් වහන්සේ අඟුලිමාල වෙනුවෙන් තමන් වහන්සේගේ ජීවිතේ යම් කාලයක් කැපකරන තරම් අඟුලිමාල කොච්චර පින් කරලා තියෙන්න ඕනේද? Taman වෙනුවෙන් ගෙන්න ගන්න බුදුරජාණන් වහන්සේ එසේ මෙසේ පිනක් කරලා තියෙන්න ඕනේද? අපේ ශාසනය පැවිදි වුණාට පස්සේ අඟුලිමාලට හම්බ වෙනවා 80 මහා ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය. මොකද එයාට ලැබෙන අග්‍රස්ථානය. තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරු. පුදුමාකාර තේජවන්ත බවක්. එතකොට අඟුලිමාලට විතරද තේජවන්ත බව තිබුණේ? බුදුරජාණන් වහන්සේට තේජස් නැද්ද? භාග්‍යතුන් වහන්සේටත් තේජස් තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ තේජස්ට සමාන තේජසක් මේ ලෝකේ වෙන කාටවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ තේජස පේන්නේ නැහැ. මොකක් හින්දාද? තේජසට වඩා ඉස්පතු වෙලා පේන්නේ මහා කරුණාවයි. නැත්තම් තේජස නැතුව නැතුව නෙමෙයි දෙවියෙක් වැඳා දෙවියන්ට දෙවියෙක් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි දේවාති දේව කියලා කියන්නේ බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෙක් බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ දිහා බැලුවේ බ්‍රහ්ම රාජයෙක් වගේ එහෙනම් බඹලෝ අකනිතා බඹලෝ දක්වා ඉන්න ඉහළම බඹතලයේ ඉන්න බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේ දිහා බැලුවේ බ්‍රහ්ම රාජයෙක් දිහා බලනවා වගේ ඒකයි බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා කියවි. මේ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහනවා. රජ සිටු මෙති යමතිවරු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා. නමුත් මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ අහවල් කෙනා ගාව දන ගහනවා කියන කෙනෙක් ඉන්නවද? එහෙම නෑ කියලා කියන්නේ උන්වහන්සේ තරම් තේජවන්ත කෙනෙක් ලෝක ධාතුවේ වෙන්නේ නැති නිසා. භාග්‍යතුන් වහන්සේගේ තේජස එහෙමයි. නමුත් සංසාරයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබන්නේ පාරමිතා පුරලා තියෙන කෙනා තමයි මෙන්න මේ අඟුලිමාලයන් වහන්සේ. නිසා මහා තේජසක්. භාග්‍යතුන් වහන්සේගේ තේජස අපි මේ සඳහන් කරපු හැටි රසීමාන්තිකයි. කාය බලයෙන්ද? කාය බලයෙන්ද කොයිතරම් උන්වහන්සේ තේජස් සහිතද? බුදුරජාණන් වහන්සේද තිබිච්ච කායික බලය තරම් බලයක් මේ ලෝක ධාතුවේ වෙන කිසි කෙනෙකුට තිබුණාද? කාය ශක්තිය. කාය ශක්තිය ආකාර 10කින් තිබුණා. දස බල කියලා වෙනම බල 10ක් වෙන්නනවා. කායික බලද 10ක් තියෙනවා. ඒ නිසා පුදුමාකාර පුදුම ශක්තියක්. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය? අපි වෙනතන අහලා තියෙන නේද මේ ඇත්කුල පිළිබඳව. ලෝකේ ඇත්කුල කීයක් තියෙනවද? ලෝකේ ඇත්කුල 10ක් තියෙනවා. ඒ ඇත්කුල 10න් බලශක්තිය අඩු ඇතුන්ගේ කුල වලින් කුල හීනම ඇත්ත තමයි මේ කාලවක ඇත්තු කියලා කියන්නේ. ඇත් කුලවල හීනම කුලී කට්ටිය තමයි කාලවක. ඒ කට්ටියට කොච්චර ශක්තිය තියෙනවද? කාලවක ඇතෙකුට ශක්තිය තියෙනවා මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය. මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය එක කාලවකයකට තියෙනවා. එතකොට දෙවෙනි ඇත්කුලේ තමයි ගංගෙය්‍ය කියලා කියන්නේ. ගංගෙය්‍ය ඇතෙකුට කොච්චර ශක්තිය තියෙනවද? ගංගෙය්‍ය ඇතෙකුට තියෙනවා කාලවකයෝ 10 දෙනෙකුගේ ශක්තිය. කාලවකයෙකුට තියෙනවා මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය. ගංගෙය්‍ය ඇතෙකුට තියෙනවා කාලවකයෝ 10ක ශක්තිය. එතකොට ගංගෙය්‍ය ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? 100යි. මිනිස්සු 100ක ශක්තිය තියෙනවා. ඊළඟ ඇත්කුලේ තමයි පණ්ඩර. පණ්ඩරයෙකුට ගංගෙය්‍යෝ 10ක ශක්තිය තියෙනවා. එතකොට පණ්ඩරේකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? 1000ක ශක්තිය තියෙනවා. ඊළඟ ඇත්කලේ තමයි තඹයෝ. එක තඹයෙකුට පණ්ඩරයෝ 10ක ශක්තිය තියෙනවා. එතකොට තඹයෙකුට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 10000ක ශක්තිය තියෙන එක තඹයෙකුට. ඊළඟ ඇත්කුලේ තමයි පිංගල. එතකොට පිංගලයෙකුට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? පිංගලයෙකුට තඹයෝ 10ක ශක්තිය තියෙනවා. එතකොට එක පිංගලයෙකුට මිනිස්සු කී දෙනෙක්ගේ ශක්තිය තියෙනවද? මිනිස්සු ලක්ෂයක මිනිස්සු ලක්ෂයක ශක්තිය තියෙනවා එක පිංගලයකට. පිංගලයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක ගන්ධයකට. පිංගලයෝ 10ක ශක්තිය එක ගන්ධයකට තියෙනවා. එතකොට ගන්ධයකට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? මිනිස්සු දසලක්ෂයක ශක්තිය තියෙනවා. ගන්ධයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙන එක මංගලයකට. එතකොට මංගලයකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? ලක්ෂ 100ක් කියන්නේ කෝටි කෝටි එකක ශක්තිය තියෙනවා. මංගලයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා හේමංචියෙකුට. ඒකට හේමංචියෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය යනවද? කෝටි කෝටි 10ක ශක්තිය යනවා. එතකොට හේමංචියෝ 10ක ශක්තිය තියෙනවා එක උපෝසතයෙකුට. එතකොට උපෝසතයෙකුට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? කෝටි 100යි. උපෝසතයේ 10ක ශක්තිය තියෙනවා එක චද්දන්තයෙකුට. ඉහළම ඇත්කුලේ තමයි චද්දන්ත. චද්දන්ත උපෝසත මේ වාගේ ඇත්තු ඉහළම කුලවල ඇත්තු. එහෙමනම් සද්දන්තයකට තියෙන ශක්තිය උපෝසත කුලයේ ඇත්තු 10ක ශක්තිය. උපෝසත කුලයේ ඇතෙකුට තියෙනවා මිනිස්සු කෝටි 100ක ශක්තිය. චද්දන්තයකට තියෙනවා මිනිස්සු කෝටි 1000ක ශක්තිය. ඒකෝට චද්දන්තයාගේ ශක්තිය මිනිස්සු කෝටි කෝටි 1000යි. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කොච්චරද? දැන් ඇත් කුල ඉවරයි චද්දන්තයන්ගෙන්. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය චද්දන්තයෝ 10 දෙනෙක්ගේ ශක්තිය. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අපිට මේ පෙනෙන පියවිකයේ ශක්තිය කොයිතරම් ශක්තිමත්ද? සද්දන්තය දහදෙනුගේ ශක්තිය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ශක්තියෙන් බැලුවොත් මිනිස්සු කෝටි 10000ක ශක්තිය බුද්ධ ශාරීරියේ ශක්තියයි. කල්පනා කරලා බැලුවොත් විශාල පර්වතයක්, සමනල ගල වගේ පර්වතයක් අරගෙන විසිකරන තරම් ශක්තියක් මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඒකම නෙමෙයි කෝටි 10000ක්. මේ ශක්තිය හම්බුනේ කොහොමද? සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ පුරාපු පාරමිතාවල ශක්තියයි මේ තියෙන්නේ. මේ වගේ කරුණු අපිට පිළිගන්න පුළුවන්ද? අපේ වැඩ සැක හිතෙන්නේ නැද්ද මේ කරුණ ගැන? එහෙම ශක්තිය තියෙන්න පුළුවන්ද? එහෙම සැක හිතෙනවා නම් අපිට තාම බුද්ධ රත්නය බුද්ධ රත්නයේ සැකයි. බුද්ධ රත්නයේ සැකයි කියලා කියන්නේ කවදාවත් බුදුන් සරණ යන්න පුළුවන්කමක් සරණ යන්න බෑ. එහෙමනම් එහෙම සැක හිතෙනකොට ඒ සැකය නැති කරගන්න අවශ්‍ය මූලාශ්‍ර හොයන්න ඕනේ. මෙහෙම ශක්තිය හම්බ වුණේ මොනව කරපු හින්දාද සංසාරේ කියලා. ඒ කාරණා ටික හම්බ වෙච්චාම සැක ඉපදින්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය පින්නතුනේ අපි කොහොම තහවුරු කරන්නද? අපි පින්නතුන් දන්නවද? දොටුගැමුණු රජුගේ මහයෝධයාගේ ශක්තිය. තවත් දොටුගැමුණු රජුගේ මහයෝධයා කියලා කියන්නේ. රජුගේ මහයෝධයා කියලා කියන්නේ නන්දිමිත්‍ර යෝධයාට. නන්දිමිත්‍ර යෝධයා කොච්චර ශක්තිමත්ද? සඳහන් කරනවා චද්දන්ත කුලයේ ඇතෙකුට වඩා ශක්තිමත් කියලා. නන්දිමිත්‍ර. දුටුගැමුණු රජුරන්ගේ පිනට මේ ශබ්දන්ත කුලයේ ඇතු අද ලෝකේ දකින්න නැතුව ඇති. තාම පුණ්‍යවන්ත හස්තියි. රජුරන්ගේ පිනට පහළ වුණා එක ඇති. කණ්ඩුල කියලා කිවි ශබ්දන්ත කුලයේ ඇති. රජුරෝ යුද්ධයට යන්න කලින් තම තමන්ගේ යෝධයන්ගේ ශක්තිය පරීක්ෂා කළා. ඒ ඒ අයට ඒ ඒ කටයුතු බාර දෙන්න ශක්තිය දැනගන්න ඕනේනේ. එහෙම එක එක ක්‍රමවලින් යෝධයෝ 11 දෙනාගේම ශක්තිය පරීක්ෂා කරන අතර නන්දිමිත්‍රගේ ශක්තිය පරීක්ෂා කළේ මෙන්න මේ කඳුල නම් සද්දන්දයාට රාකලගිරි 16ක් පොල හොඳට මත් කරලා එයා නන්දිමිත්‍ර ඉස්සරහට ඉවුවා. නන්දිමිත්‍ර බොර බදන්න ඕනේ මේ අතත් එක්ක. පුළුවන් වේද මේ අතෙක් එක මෙතරම් ශක්තිමත් ඇතෙක් එක මිනිහෙකුට පොරබදන්න. ඒ පොරබැදීමෙන් තමයි තමන්ගේ ශක්තිය පෙන්වන්නේ. සඳහන් කරනවා ඇතා දූවිලි වලාවක් වගේ දූවිලි නංගමින් අන්දිමිත්‍ර දිහාට දුවගෙන එනවා. ඉතින් අපිට නම් කොහොම වෙයිද කියලා අපි හිතා ගන්න ඕනේ. සඳහන් කරනවා පාද දෙක මහ පොළොවේ පිහිටවල ඇතා එන පාරේ හිටගත්තේ එහාට මෙහාට හෙල්ලෙන්න නෙවෙයි කියලා. ඇතා හොඳත් උස්සගෙන කෑ ගහගෙන නන්දිමිත්‍ර දිහාට දුවගෙන එනකොට දල දෙකෙන් උස්සලා ආරම් පිටිපස්සෙන් තිබ්බා කියලායි සඳහන් වෙන්නේ. අය පොරයක් තිබුණේ පොරයක් තිබුණේ නෑ. ඒ කියන්නේ නන්දිමිත්‍ර ශ්‍රද්ධන්තයට වඩා ශක්තිමත්. මේ ශක්තිය ලබන්න මෙයා මොනවද සංසාරي කරන්න ඇත්තේ? සඳහන් කරනවා රහතන් වහන්සේ නමකට දානයක් දුන්නා. දන් දෙනවා කියනවත් ස්වාමින් වහන්සේලා කියන්නේ කවුරු කියනදවත් මොකද දැනගෙන හිටියේ නෑ. මිනිස්සු දන් දෙනවා බලාගෙන ඉඳලා මිනිස්සුන්ගෙන් ඇහුවා ඇයි ඒ කට්ටියට ඕගොල්ලෝ කන්න දෙන්නේ? ගොවිතැන් කරන්න බැරිද? කෑම හොයාගන්න බැරිද ඒගොල්ලන්ට? කරුණ ඇහුවට පස්සේ කියලා දුන්න මේ අපි ආර්ය මහා සංඝරත්නය. මේ වාගේ ගුණවත් එක පැහැදිලා අතී තිබුණ සොච්චන් මුදලා ඒක අරගෙන ගිහිල්ලා මස් කඩේට දීලා මුදලාලිට කිව්වා මේ මුදලට ගැලපෙන්න මට මස් දෙන්න කියලා. ධර්මයේ පොත්පත්වල සඳහන් කරනවා එදා කඩේ තිබි මුව මස් කියලා. මේ මුව මස් අරගෙන ගිහිල්ලා ආකාර පහකට ඊවා. එකම මස් පස් ආකාරයකට උයලා රහතන් වහන්සේ නමකට දන් දීලා ආන් ඒ කුසලයයි ප්‍රීතියයි නිසා දෙව්ලොව උපන්නා. අප්‍රමාණ දිව්‍ය ආශ භුක්ති විඳලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයේ මනුස්ස ලෝකයට ආවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට පන්නූස කිරිබත් පූජා කරලා අරදානීය ශක්තියයි මේ කිරිබත් දන් දුන්න ශක්තියයි අරගෙන තමයි මෙහෙම ශක්තිය හදාගෙන තියෙන්නේ. මේ යෝධය 11 දෙනාම කාශ්‍යප බුද්ධ ශාසනය හිටපු අය. ගෞතම බුද්ධ ශාසනය රකින්ද මේගොල්ලෝ ශක්තිය අරන් තියෙන කාශ්‍යප බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනය රකින්ද යුද්ධ කරන්න මේ කට්ටිය අවශ්‍ය ශක්තිය සම්පාදනය කරලා තියෙන කාශ්‍යප බුද්ධ ශාසනය. එතකොට සම්බුද්ධ ශාසනයක් රකින්ද මේ අය කොහොම ආවද? මෙහෙම දම් පූජා කරලා නන්දි මිත්‍රට එච්චර ශක්තිය හම්බුණා නම් සාරා සංකල්ප ලක්ෂ ගාන විශේෂයෙන් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් ඇස් ඉස්මස්ලේ විතරක් නෙමෙයි දරුව බිරිඳ පවා දන් දී රැස් කරපු පාරමිතාවල කුසලයට මේ තරම් ශක්තිය උන්වහන්සේට නොලැබෙයි කියලා මේ ලෝකේ කවුරු කවුරු සඳහන් කරන්නද ආන් එහෙම මූලාශ්‍ර එක්ක හොයාගත්තාම මෙච්චර ශක්තිය හම්බුණා කියන එකට අපිට සැක නැහැ ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව අඟුලිමාල සූත්‍රයේ අපි මෙතනින් නතර කරමු මේ සූත්‍රයේ ඊළඟ දේශනාව ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියලා සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි